මට දැන් මගේ අම්මා නැති වුණොත් තමයි මට දුක. මගේ කෙනෙක් නැති වුණොත් තමයි මගේ අත ලෝකේ ඉන්න කෙනෙක් නැති වුණොත් තමයි මට දුක වෙන්නේ. දැන් නැත්නම් කොච්චර මිනිස්සු මරනත් දුකක් නැහැනේ. අන්න එහෙම ස්වභාවයක් නේ තියෙන්නේ. කියන්නේ මේ පුද්ගලයාට ආවෙනික උපාදාය ලෝකයක් තියෙනවා නේද? අර ගොඩනගා ගන්න එතකොට ඒ ලෝකේ තියෙන්නේ කොහෙද? එතකොට ඔයාට අන්න හරි ඔයාට ආවේනික ලෝකය කියන්නේ ඔයාගේ භෞතිකයත් එක්ක ඔයාට නිර්මාණය වෙලා තියෙන ලෝකය මනස තුල. මනස හරහානේ. එතකොට දැන් දැන් ඔයා මේ මනස පරිහරණය කරනකොට මනස මානසික ලෝකේ වාට අහු වෙනව නේද? පේන්නත් තියෙනවා අල්ලන්නත් පුළුවන් කියලා. ඔව්. හැබැයි ඉතින් හිතට පේන්නෙත් නෑනේ අල්ලන්නත් බෑනේ. එතකොට? ඔව්. එතකොට? එතකොට අර ආයතන පහ ආයතන පහ පාවිච්චි කරලා තමයි මෙයා මේක ගන්නෙ. නෑ එහෙම ගත්තත් දැන් ඇහැට කරන්න පුළුවන් කෘත්‍යයක හිතට කරන්න බෑනේ. එතකොට කනට කරන්න පුළුවන් කෘත්‍යය හිතට කරන්නත් බෑනේ. නහයට කරන්න පුළුවන් කෘත්‍ය කරන්නත් බෑනේ. දිවට කරන්න පුළුවන් කෘත්‍ය කරන්නත් බෑනේ. කයට කරන්න පුළුවන් කෘත්‍ය කරන්නත් බෑනේ. හිතට කරන්න පුළුවන් වෙනම කතන්දරයක් විතරයිනේ. එතකොට අර විදියට හිතට අල්ලන්න පුළුවන්ද මොකක්වත්? බෑනේ. අල්ලන්න බෑනේ. ඉතින් පුළුවන් පුටුවක් අල්ලන්න බෑනේ. එතකොට එතකොට මාර කතාවන්නේ. අන්න ඒක තමයි රහස. ඒ කියන්නේ ඔබගේ බෞතිකය නිර්මා ඔබට බෞතිකය කියලා හරි මොකක් කියලා හරි අහුවෙලා තියන්නේ කොහොම කරත් මනසින්නේ හිතින්නේ හිත හරහා ගොඩ නැගිච්ච මනස හරහානේ ඔබතුමා ඔක්කොම ටික ගන්නෙ එතකොට ඔන්න ඔතන රහසක් පේන්නේ නැද්ද? තාම ඔය ඔය තාම විදර්ශනාව මදි. ඒකයි වෙලා තියෙන්නේ. දැන් ඔහොම කිව්වහම ඔබතුමාට එන්නේ නැද්ද මං අහපු ප්‍රශ්නේ? එතකොට හද දෙයනේ මේ පේන්නේ මේ අහුවෙන්නේ මාව කාමරයකට දාලා වැහුවොත් මට එළියට යන්නත් බෑනේ. ගින්නකට අහුණු පිච්චෙනවනේ. ওই ටික තේරෙන්නේ නැද්ද? ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ කොහොමද එතකොට? එතකොට මනසට එළියට යන්නත් බැරි නම් හිතට කරන්න පුළුවන් හිතන දේවල් ටිකක් නම් හිතට පිච්චෙන්නත් බැරි නම් <laughs> මාර කතාවක් නෙමෙයි කියන්නේ. අන්න ඒක තමයි මේ කතාව. මේ කතාවේ ගැඹුරුම ටික ඒ ටික. ඒ කියන්නේ දැන් බලන්න එහෙනම් ඔබතුමාගේ භෞතිකය සහ මේ සියල්ලම ඔබතුමා කියලා ඔබතුමා හිතන් ඉන්න මට ඇහැ කන නාසය දිව කය කෙස් ලොම් නියදක් මේ ඔක්කොම කියලා ඔබතුමා ඔය ඔක්කොම අල්ලන් තින්නෙත් මනසින් ගත්ත මේ හිතින් ගත්ත සංඥා ටිකක්නේ. ඔව්. හොඳට බලන්නකෝ. ඔව්. අන්න බලන්න. එතකොට ඔය ඔය ඔයාගේ පැත්ත. එතනින් එහාට පුටු මේස ඉර හඳ තාරකා මේ ගෙවල් දොරවල් ගංගා ඇල දොළවල් ග්‍රහලෝක මේ ඔක්කොමත් ඔතනින් ওই විදිහට ගත්ත ටිකන්නේ ආයිතරය අනිවාර්යෙන්ම එතකොට ඔතන තියෙනවා නේද මම සහ ලෝකය කියන එක ඔක්කොම ටික ඔක්කොම ටික තියෙන අන්න හරි මම සහ ලෝකය කිව්වහම භෞතිකයත් සියල්ලම අදාළයි. හරිනේ? එතකොට බලන්න ඒ කියන්නේ ඔබගේ සබහා දහම නේද ওই තියෙන්නේ. ඔව් ඒ මගේ ස්වභාව දහම තමයි ඒ තියෙන්නේ එතකොට බලන්න ඔබේ ස්වභාව දහම ඔබට හම්බෙන්නේ තායි මනස තුලින්මයි හිත මේ සිත් සිත් හටගෙන මනස තුලින් තමයි ගොඩ නැගින්නේ එතකොට ඒක කාටවත් දකින්න පුළුවන්ද ඒක අත්විඳින්නත් පුළුවන්ද කිසි කෙනෙක්ට බෑ හරිය හරියට හරි එතකොට එහෙනම් ඔබතුමාගේ සබාදහම කොහොමද මනසින් ගත්ත සබාදහම ඔබතුමාට කොහොමද අල්ලන්න පුළුවන් වෙන්නේ කොහොමද දකින්න පුළුවන් වෙන්නේ මාර කතාවක් නෙමේක ඒක ඒ අල්ලන්න පුළුවන් වෙන එකත් ඔබතුම හට විතරයි පුළුවන් ඒක දකින්නත් පුළුවන් ඔබතුම හට විතරයි ඔය ඉර ඔය හඳ ඔය ගංගාඇල දුළුවල් ඔබතුමා දැකලා ඔබතුමාට හැදෙන ලෝකෙ කිසිගෙනට හැදින්නේ එතකොට ඒකත් ඔබතුමාට පෞද්ගලිකයි එතකොට පේන්නේ නැද්ද උතන රහසක් තියනවා කියලා කියනවා මෙතන ලොකුම කතාවක් තියෙනවා අන්න හරි ඔන්න ඕකට පෙන්නනවා බුදු වහන්සේ ඒ කියන්නේ ඒකායි දෙකක් නෑ ඔය ඕක දැන් හොඳට බලන්න මම දැම් මේ කියනක සිය දෙනෙක් ඔතන අහන් හිටියොත් ඔය ෆෝන් එක ඔය සද්දෙන් එකම සද්දෙට සිය දෙනා සීයක් හදාගන්නේ ලෝකවල් මාවේනික සීයක් හදාගන්න අන්න හරි හරියටම හරි එතකොට බලන්න එහෙනම් ලෝකයේ පෞද්ගලිකයි බෞතිකය ඔක්කොම පෞද්ගලිකයි සබහාදහම ඔයාගේ සබාදහම කාටක්කත් හම්බුවෙන්න එහෙනම් ඔයාගේ සබාදහම කියන්නේ ඔයාගේ මනසි ස්භාවයම නේද මගේම මනසම තමයි ඒ කියන්නේ ඒක ප්‍රතිබිම්බයනේ දෙයා පැති තියෙන්නේ මහර කතාවක්න හරි නේද හොඳට බලන්න ඔය කියන කතාව තමන්ගේම මනස ප්‍රතිබිම්බේ හරියටම හරි තමන්ගේම මනස ප්‍රතිබිම්බේ තමයි තමන්ගේ බ්ලෝකය කියලා හම්බ වෙන්නේ. ඒ කියන්නේ සබහාදහම මේ භෞතිකය මේ සියල්ලම තමන්ගේ මනසේම ප්‍රතිබිම්බයක් තියෙන්නේ. ඒක වෙන්නේ කොහොමද? අන්න දැන් හරියට හරි නේද? ආ ටච් වුණා නේද? එතකොට බලන්න එහෙනම් මෙච්චර කාලයක් ඔය මනස මමයි කියලානේ අල්ලන් හිටියේ. ඕක නේද මමත්වයේ කිව්වේ. ඕක නේද පංච උපාදානස්කන්ධයේ මම මගේ මගේ ආත්මය කියලා අල්ලන් යන ගමන අපි මේ. ඕකම තමයි. ආ එතකොට බලන්න. එතකොට වෙන එකක් නැහැ නේ. එතකොට බලන්න අපි ටික ටික ටික ඇත්තෙන්නේ පංචිපාදානස්කන්දී මමයි කියන එක ඉන්නේ ඇත්තෙන්නේ. ඒ කියන්නේ මුලින්ම දෘෂ්ටියක් තිබුණා. දෘෂ්ටිය දුර වෙලා ගියා. මේ පංචිපාදානස්කන්දී මම නෙමෙයි. මේක හේතු නිසා හටගන්න කතන්දරයක් මෙතන වෙන්නේ කියලා. හරිනේ? හරියට හරියට. ආන්න බලන්න. ඒ ප්‍රමාණයට ඔතනින් මිදුණා කියලා කියන්නේ ඒ ප්‍රමාණයට මනස මනස මේ ක්ලියර් වුණා. මනස පිරිසිදු වුණා. කුණු ගොඩෙන්. ඔන්න බලන්න ඊගාවට සක්කාය දිට්ඨිය දුරු වුණාට සක්කාය සංඥා සක්කාය චිත්ත කියලා දෙකක් තියෙනවනේ තව දෙකක්. අන්න බලන්න ඒ ප්‍රමාණයක් දුරු වෙනකොට ඒ ප්‍රමාණයට මනස පිරිසිදු වෙනවා. ඒ ප්‍රමාණයට මනස පිරිසිදු වෙනකොට බලන්න ඔන්න බලන්න ඔබතුමා මේ ධම්මකට ආපු තැන ඉඳලා ඒකට ඕන කරන හේතුත් එක්ක ඔබතුමාගේ ලෝකේ වෙනස් වෙන්න ගත්තා නේද? ඔබතුමාගේ භෞතිකයයි ඔබතුමාගේ සබහාදාමයි. ඇත්තට වෙනස් වුණේ මනස. ඒකත් එක්ක මනස වෙනස් වෙනකොට ඒ බලන්න ඒකේ ප්‍රතිබිම්බේ නේද දැන් සබහාදාම හැටියට ඔබතුමාට මේ දේශනා ඇහෙනවා මේ ඒ සකල්යන මිත්‍රයෝ හම්බ වෙනවා ඔබතුමාට ඒ වගේ පරිසරයක් දැන් නිර්මාණය වෙනවා නේද පැහැදිලි පැහැදිලි පැහැදිලි නේද මේ කතාව එතකොට මට අහි මා ගැඹුරු කතා ප්‍රතිබිම්බේ වෙනස් වෙනවා නම් පැහැදිලිව ආ කියන්නේ කලින් තිබු ප්‍රතිබිම්බේ නෙවෙයි දැන් තියෙන්නේ මේ ධර්මයේ හරහා ඊට ආරම්භක වෙච්ච නිදහස් වීමක් සහිත ප්‍රතිබිම්බයක් තමයි දැනට තියෙන්නේ යම් මට්ටමක. අන්න හරි. ඒ මට්ටමින් ස්වභාව දහමක් නේද දැන් ඔබතුමාට මේ එන්නේ. බලන්න ඒකට හරියන විදියට ඔබතුමාට කල්යාණ මිත්‍රයෝ හම්බ වෙනවා. ඒකට හරියන විදියට පරිසරය සකස් වෙනවා. ඒ ඒ ඇහෙන්න ඕනේව ඒ ඒ වෙන්න ඕනේ ටික දැන් ඔතන එක එක එක එනකොට තව තව පිරිසිදු වෙනකොට බලන්න සක්කාය සංඥා කියන ස්වභාවය අයින් වෙනකොට මම කියන හැඟීමත් අයින් වෙනවා. ඒ ප්‍රමාණයටම කුණු ලෝඩ් එක අයින් වෙනකොට බලන්න ඒ ප්‍රමාණයට පිරිසිදු වෙච්ච වටපිටාවක් තමයි ඔබතුමාට හම්බ වෙන්නේ. වටපිටාවක් කියන්නේ මනස පිරිසිදු වුණා කියන්නේ ඒකේ රිෆ්ලෙක්ෂන්, ඒකේ ප්‍රතිබිම්බය තමයි ඔබතුමාට ඔබතුමාගේ භෞතිකය කියලා හම්බ වෙන්නේ. ඒ ඒ ප්‍රතිබිම්බය තමයි හම්බ වෙන්නේ ඔබතුමාගේ සබහාදහම කියලා. අනිත් පැත්තට. එතකොට බලන්න ඒ තුල නේද ඔබතුමාට දකින්න දේවල් ගැන මේ ඔබතුමා ජීවත් වෙනවා කියන දැන් ওই ජීවත් වෙන දැනනේ. ওই ජීවත් වෙන එක හරි සහැල්ලුවක් වෙලා පුදුම නිරාමිසයකට යන්නේ. පැහැදිලිවම එහෙම විය යුතුයි. මනසේ අර ප්‍රතිබිම්බේ පිරිසිදු වෙනකොට. ආන්න හරි. අන්න බලන්න ඒක එහෙමම තමයි කියන්නේ. අර බාහිරේ බාහිර දේවල් අර කලින් හදිච්ච ප්‍රතිබිම්බේ නෙවෙයි එතකොට හැදෙන්නේ පිරිසිදු ප්‍රතිබිම්බයක් හැදෙන්නේ ආන්න හරි හරියටම හරි අන්න හරි ඒකට අනු ඒ ඒ ඒ රිෆ්ලෙක්ෂන් එකේ මෙනකොට අපි පරිහරණය වෙන්නෙත් ඒවමයි එතකොට එතකොට ඒ හරහා නැගින හේතු නිසා හැදෙන ඵල නීති ඊගාවට අයන්නේ ඉස්සරහට ඉස්සරහට ඔව් ඊට පස්සේ එතන ඉඳන් හේතුඵල විදිහට යන්නේ. එතකොට නිදහස් වීමක් තමයි යන්නේ. අන්න බලන්න. එතකොට ඇහැ ගැටින්නේ ඒ ඒ සබහාදහමත් එක්ක නේද? කන ගැටින්නේ ඒ සබහාදහමත් එක්ක නේද? දිව ගැටින්නෙත් ඒ සබාදහමත් එක්ක නේද? ඇහැ කන නාසය දිව කය මන ආයතන හය ගැටින්නෙත් ඒවත් එක්ක නේද ඊගාවට? එතකොට මනසේ හැදෙන ප්‍රතිබිම්බය තමයි තින් ලෝකේ වෙන්නේ. එතකොට ඒක තමයි ලෝකේ බවට පත් වෙන්නේ සම්පූර්ණයෙන්. එතකොට මේ සබ්බ සකල මනාවම හැමදේම බාහිර කියන ඒවා එතකොට බාහිර දේවල් කලින් දේවල්ම තමයි. නමුත් මනසේ හැදෙන ප්‍රතිබිම්බය වෙනස් එකක් වෙනවා. ආන්න හරි. හරියටම හරි. එතකොට බලන්න ඒකත් එක්ක අන්න අර තවදුරටත් මමත්වයේ දී වෙලා යනකොට මම කියලා දැන් මම මමනි බෙදාගත්තේ සබහා දහමයි මමයි දෙකක් කියලා. ඒ කියන්නේ ඉර පායන එක සබහව දහමේ වැඩක්. හඳ පායන එක සබහා දහමේ වැඩක්. ගංගා ගලන එක, ගෙඩි ගස්වල ගෙඩි ගස් හට ගන්න එක, ගෙඩි හැදෙන එක, හුලං හමන එක, වහින එක මේවා සබහා දහම. ගෙවල් හදන එක, පාරවල් හදන එක. ඒවා අපි කරන දේවල් හැටියට බෙදාගත්ත නේද? <laughs> දැන් ඔබට තේරෙනවද මේ කතාව? අපි වැටක් ගහලා සීමා ටිකක් දාගත්ත නේද? මම කරන ඒවා අපි කරන ඒවා කියලා. සබහා දහම කරන ඒවා කියලා වෙන් කරානේ. දැන් ওই වැට නේද ගලිවිලා යන්නේ ටික ටික. එතකොට සියල්ල සබහා දහම වෙනවා. ආන්න ඒ කියන්නේ ඒ අයිතිකාරයාට අයිතිත්වයේ පවරල තමන් අයින් වෙනව නේද? සබහා දහමටම ආන්න එතකොට බාන්න මනස තව තව පිරිසිදුවෙන්න පිරිසිදුවෙන්න හොඳට බලන්න එතකොට බලන්න මනස දැන් මේ මනස මම කියලා අල්ලන් ඉන්නේ. අන්න සක්කායි දෘෂ්ටියක් තිබුණා. ඒකත් අයින් වුණා. සක්කායි සංඥා කියන ස්වභාවයත් අයින් වුණා. අන්න මම කියන තව කොටසක් අයින් වෙලා ගියා. දැන් සක්කායි චිත්ත කියන කොටස තියෙන්නේ. ඒ කියන්නේ මම කියන දැනීම. ওই තමයි අනාගාමී ඉඳලා අරහත් පරියට එනකම්ම තියෙන කොටස. ওই ටිකත් නිදහස් වෙච්ච දවසට නේද මම සම්පූර්ණයෙන්ම අයින් වෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම පත් වෙලා තින්නේ කොතනටද? වෙන් කරපු එක අයින් වෙනවා නේද වැට? ඔව් ඊට පස්සේ ඒක සම්පූර්ණම සබා දහමම බවට පත් විය යුතුයි. ආන්න සිද්ධිය දැක්කද? මෙතන මෙතන එතකොට මේ මම කියන මම කියන එකේ තමයි මේ ගැටලුව තියෙන්නේ. ඉතින් ඒකනේ ඉන්න පින්නේ. යදනිච්චන් තන් දුක්ඛං ඔය පෙන්වි ඕකනේ යමක් අනිච්ච නම් දුකයි. දුක නම් අනත්තයි. ඒක එහෙමනම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? <laughs> කියලා නේද ඇහුවේ. ගන්න බෑ කවදාවත් ගන්න බෑ. ආ. කියන්නේ ගන්න බෑ නමුත් අපි ඒක ගන්නවා. අන්න ඒ ගන්න එකම තමයි අවිද්‍යාව. ඒක තමයි අවිද්‍යාව. මොකක්ද අරන් තින්නේ? පංච උපාදානස්කන්ධේ මමයි කියලා අරන් තිනවා. මමයි මගේ මගේ ආත්මය කියලා අරන් තිනවා. ඒකනේ සක්කාය දිට්ඨිය කියන්නේ. ඕ ඒක තමයි මට මටත් ඔත්තන දැ ඔබතුමා පැහදිල් කරපු දිහත් එක්ක මට ඇත්තරම පැහැදිලියම තේරෙනවා මෙතන මේ මම කියලා පවත්ත ගන්න බෑ මොනවත් මේ කියන්නේ කොච්ච ඇල්ලුවත් ඒ අල්ලන වෙලාවට තේ කියන්නේ අපි මොකක් හරි උපාදානය කරගන්නවා පංචස්කන්ධයක් හැටියට ඒක අල්ලගත්තට ඒක එහෙම තමන්ට ඕන විදිහේ තමන්ගේ කැමැත්තට අනුව තියෙන්නේ නැහැ පවතින්නේ නැහැ මම කියන සංඥාවෙන් තියෙන්නේ නැහැ ඒක විපරිණාමය වෙලා මේ වෙනස් වෙලා ඒක ඒකේ ඒ අර විපරිණාමයේම වෙලා යනවා. ඒතකොට කවුද එක් කරේ? ඔබද කරේ? නෑනෑත් මන් මට කරන්න බෑ කියන මම හිතනවා මම තමයි කරන්න කියලා නමුත් අර විපරණාමයට අහු වෙලා යන එතකොට මේ අනාත වෙලා දුකඉන්නේ අන්න එතකොට බන්න මනසේ ලෝකයේ ගොඩනගන්න මේ පංචුපාදානස්කන්ද හට ගැනීම තුළ එතකොට පංචුපාදානස්කන්දේ මමයි කියලන අරගත්ති මෙච්චර කාලයක් එහනම් දෙම පංචුපාදානස්කන්දී මම නෙමේ කියලා දකින තැනමතමයි අර අන්නරගෙන සක්කයි දුට්ටි දිරුවෙන්නේ එතකොට අපිට දකින්න කිවෙත්මකක්ද පංචුපාදානස්කන්දී අනිච්ච දුක්කානත්ත නේද දකින්න කිවේ පැහැදිලිවමයි දැක්ක අනිච්ච දුක්ඛ දකින්නකොට දකින්න දකින්නේ මොකද්ද මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ කියන කතාව නේද එතකොට අර මම කියන මම කියන එකට කරන්න බැරි බව තමයි යෝගින් පේන්නේ අන්න හරි දැක්කද එතකොට බලන්න මෙතන ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලිය වෙන බව දකින්න තැන අවබෝධය අවබෝධයේ ඉඳලා මේක දකින්නකොට එතන නෑ ඔයා ඔයා පංච උපාදානස්කන්ධය තුල නෑ කියන්නේ ඔයා ඉන්නේ කොතනද? ඔයා දකින්නේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන තැන. ඒක මම මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි තැන ඔයා ඉන්නේ අවබෝධය තුල. තේරුණාද? පැහැදිලි. එතන නිසාද මහත්තයා අර ඇටලියේ මස්නහර වලින්ම අවංකවම අනිච්ච දුක්ඛ අනාත්ත තුල පිහිටන එකක් එතන වෙන්නේ. හරියටම හරි. හරියටම හරි. ආන්න දැක්කද? ඔන්න ඕක බුදු පියාණන් වහන්සේ පෙන්නනවා සූවිසි පට්ටානේ. ඒ කියන්නේ අනිදස්සන ධම්මං පටිච්ච පටි අනිදස්සන ධම්මං පටිච්ච උපජ්ජති සනිදස්සන ධම්මං කියලා. ඒ කියන්නේ මේ අල්ලන්නත් බැරි. දකින්නත් බැරි. මේ මනස තුල මේ හිත තුල ඒ කියන්නේ විඥාන ධාතුව තුල ගොඩ නැගෙන කර්මජ විඥානිය තුල ගොඩ නැගෙන මේ අනිදස්සන අපටික මේ මේ මොනවාද ඒවට කියන්නේ චිත්ත සමුට්ටාන රූප ටික මෙන්න මේවා සනිදස්සන සප්පටික කටත්තාරූප බවට පත්වෙනවා කියලා. කොහොමද වෙන්නේ? ඔන්නෝක පෙන්නනවා මෙන්න මේ තේජෝ ස්ථතිය වෙනස් වෙවි වෙනස් වෙවි ගමන් කරන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක්. අන්නේ ක්‍රියාවලිය තුලදී ඒ කියන්නේ හේතුපත්‍ය පටිසමුපාදය ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුපත්‍ය පටිසමුපාදය ක්‍රියාත්මක වෙනකොට ඒකේ ඒ හේතුපත්‍ය පටිසමුපාදය ක්‍රියාත්මක වෙනකොට අර කර්මද සුද්දාෂ්ටකවල චේදු ස්ථಿತಿ එක එක තැන්වල වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට ඒකට අනුරූප රූප රූප හට ගන්නවා. මේක ටිකක් ගැඹුරු කතාවක්. මේ ඔව් මේක මං වෙනම වෙලාවක කතා කරන්න මං කිව්වේ ඒකයි මේක කතා කරන්න ඕනේ එහා පැත්තේ ඉන්න ඕනේ ඒ වගේ කෙනෙක්. මට ඒ කියන්නේ හිතන දැන් ඔබතුමා ඔය දැන් කියන්නේ මේ ලෝකෙ ගොඩ නැගෙන හැටි නේද අන්න හරි අපිට අපිට අහුවෙනවා දැන් රූපේ අපිට අහුවෙනවනේ දැන් ඇතුලේ හටගන්න කෝකේ අහුවෙනවනේ ඔව් රූපේ දැන් අහුවෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අහුවෙනවනේ දැන් මට ඒක අහුවෙනවා මට ඒක දකින්න පුළුවන් පංචස්කන්ධය මම දකින්න පුළුවන් එතකොට දැන් මේ පංචස්කන්ධයේ රූපය ගොඩ නැගෙන හැටි ඊට කලින් සිදුවෙන ක්‍රියාවලියද අන්න හරි රූපයක් ගොඩ නැගෙනවා කියන්නේ චිත්තක්ෂණ 17ක් යන්න ඕනේ චිත්තක්ෂණ 17ක් චිත්ත වීදියක් කියන්නේ එක රූපයක් ගොඩනගෙන තැන. එක රූපයක් ගොඩනගෙනවා කියන්නේ පරමාණුවක් නිර්මාණය වෙනවා. ඕන්න කිව්වා. එහෙනම් අය කියන්නේ පරමාණුවක් කියලා කියන්නේ අපි කිව්ව පටවියාපෝ තේජෝ වායෝ කියන හතරක්. වන්නගන්ධර සෝජාගෙන් සුද්දාෂ්ටකය. මේ සුද්දාෂ්ටක වල එකතුවක් නිරූපයක් නිර්මාණය වෙන තැනක ඉන්නේ. එක රූපයක් කියන්නේ. එතකොට ඒ වගේ රූප ගොඩක් නේ අපිට හම්බෙන්නේ රූපස්කන්ධයක් හැටියට. රූපස්කන්ධය. එතකොට බලන්න චිත්තක්ෂණ දහතක් යනකොට රූපයක් නිර්මාණය වෙනවන ඒක පරමාණුවන මනසින් නේද රූපය නිර්මාණය වෙන මනසින් නේද පරමාණු නිර්මාණය වෙන්න ඒතකට පරමාණු එම බැලුවම් මනසින් නිර්මාණය ඕ කතාව තමයි කියන්නේ අනිදස්සන අනිදස්සන දම්මම් පටිච්ච උපද්ජති සනිදස්සන දම්මන් කියලා ඒක ගැඹුරු කතාවක් ඒක වෙන ක්‍රියාවලියක් තියෙනවා තේජෝ ස්තති වෙනස් වෙවි වෙනස් වෙවි යන පටිසමුප්පාද ක්‍රියාවලියක් තියෙනවා මේ කර්මජ සුද්දාෂ්ටකවල චලිතයත් එක්ක ගැඹුරු කතාවක් ඒක තමයි මං කිව්වේ ඒක කතා කරන්න ඕන එකක් නමුත් දැම්ම බෑ කතා කරන්න ඒක ඒ කතා කරන්න වෙන වෙලාවක නමුත් ඔබතුමාට දැන් ඔතනින් තේරෙනවා නේද මේ සිද්ධිය යම් යම් තැනක් තේරුණාද පැහැදිලිවම පේනවනේ ඒ කියන්නේ ඔබතුමාගේ එක රූපේ රූපය හට ගන්නවා කියන්නෙම එක රූපයක් හදන්න චිත්තක්ෂණ දාහතක් ඕන චිත්තක්ෂණ දාහතකින් රූපය නිර්මාණය වෙනවා ගැන පරමාණුවක් නිර්මාණය වෙනවා ඒ වගේ ගොඩක එකතුවක් නේද රූපස්කන්ධයක් කියලා හම්බ වෙන්නේ වේදනාස්කන්ධයක් විඤ්ඤාණස්කන්ධයක් සංකාරස්කන්ධයක් ඔය ඔක්කොම පේනවද ඔයාලට මේ කතන්දරේ පැහැදිලි පැහැදිලි මට පැහැදිලි අනෝ ආන්න බලන්න එතකොට එතකොට බලන්න එහෙමනම් ඔයාට රූප ඔයාගේ මේ මනසින් නේද මේ මේ චිත්තක්ෂණ 17ක් මේ දුවන්නේ කොහෙද මේ මනස ඇතුළේ නේද මේ කතන්දරේ වි ආන්න බලන්න නම් ඇතුලින් නිර්මාණය කරන එක නේද ඔබතුමාට ආයි හම්බ වෙන්නේ දැන් තේරෙනවද ප්‍රතිබිම්බයේ ලෝ ප්‍රතිබිම්බේ නිර්මාණය <laughs> වෙන්නේ හරි නේද ඒක හරියටම හරියයි ආයි දෙකක්ම නැහැ ආයි දෙකක්ම නැහැ ඔය කතාව තමයි ඉස්සරහට එළියට එන්න ඕන කතාව එතකොට ඔබට පේනවා නේද ඔබගේ මනස පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න ඔබ අයින් වෙන්නේ මොකද්ද මමත්යෙන් අයින් වෙනවා මමත්වයේ දී වෙලා දී වෙලා යන්නම මොකක් බවට පත් වෙන්නේ සබහා දහම් බවට පත් වෙන්නේ. අන්න බලන්න. මේකම එකයි අස්වාභාවික එකයි තියෙන්නේ. එක සංඥාවක් මේ තියෙන මම මම කියන සංඥාවෙන් සංඥාවක් එක්කන් අපි මේක අර සබහා දහමේකින් විරුද්ධ පැත්තකට අපි හදා ගන්නවා. ඒ කියන්නේ දිත්තේකට වෙන් වෙනවා. ආමන ස්වභාවයෙන්. දිත්තේකට වෙන් වෙනවා. දිත්තේකට වෙන් වෙනවා. අන්න ඒකයි වෙන්නේ. අන්න කියන්නේ අර ස්වභාවික ක්‍රියාවලියට විරුද්ධ වෙනම එකක් අපි හදාගන්න මම කියන්නේ. එහෙනම් ඒක නිවැරදි වෙච්ච තැන මේ ගමන නතර වෙනවා. පැහැදිලිවම මේ මම මගේ කියන එක ඒ විදිහට පවත්වන්න බැරි ස්වභාවය දකිනවා නම් හරියට උපරමෙන්ම මේ කතාව අපේ අපෙන් ඇත ඇරෙනවා මේ අල්ලගන්න කතාව. ඔව් ඒකත් අත ඇරෙනවා. එතකොට බලන්න නිවෙන්නේ මොකද්ද? මනස නේද නිවෙන්නේ? සම්පූර්ණයෙන් මර කැලඹිච්චේ ඔක්කොම සබ්බ සකල මනාම කෙලස් ටික ගැලවිලා යනවා. හරිලා මම කියන සංඥාව තියෙන කල මේ කෙලස් ටික තියෙන්නේ නැතරම. අන්න එතකොට තමයි ඔය මනස නිවෙන් නිවෙනකොට තමයි ආයතන 6 විවේක ගන්න පටන් ගන්න. ඒ කියන්නේ මෙච්චර කල් ඔය ආයතන 6 ඕකේ එක එක විදිහට බල් ටික ගහ දිව්වා. එක එක පැතිව 6 පැත්තකට ඇදගෙන ඔන්න ඔය ගමන නතර වෙනවා. ඔය ගමන එන්න එන්න අඩපන වෙලා අඩපන වෙලා අඩපන වෙලා අඩපන වෙලා අඩපන වෙලා යනකොට අන්න මනසේ කැළඹිල්ල නැති වෙනවා. මනස කැළඹුණේ ওই ආයතන හය අරන් දූපු ගමනත් එක්ක. මනසේ කැළඹිල්ල අඩු වෙන්න අඩු වෙන්න අන්න බලන්න වෙන වැඩි අර මනස නිවෙනවා. මනස නිවෙනකොට ඒ මනසි නිවිච්ච ස්වභාවයට නේද ස්වභාවයට මේ භෞතිකය අහුවෙන්නේ. ඒක රිෆලෙක්ෂන් අන්න ඒක හොඳරම පැදිල් නිසාන්ද මහත්තය ඒකන දැම් මගේ මනසද මෙහෙම මොනදරම් ප්‍රශ්න තිීපත් මන්වස නිවිච්චිකම අර ප්‍රශ්න අදාළ නැහැ. ඒ කියන්නේ ඒවත් වෙනස් වෙලා යනවා. දැන් මෙහෙම හිතන්නකො දැන් භාර්යාවත් එක්කන් තව කෙනෙක් එක්කන් තරහෙන් වෛරයෙන් මේ කේස් එක දාන්න ප්‍රශ්නෙන් ඉන්නවා කියන්නකො. හැබැයි ධර්මය අහලා මනස නිදහස් වෙලා ඊළඟට ගිහිල්ලා කතා කරනකොට ඊළඟට අර කලින් ලෝකේ නෙවෙයි. අර නිවිච්ච මනසට අනුකූලව අරව පවන්නේ භෞතික පුද්ගලයා අනිත් එක්කනත් වෙනස් වෙනවා. ඒ පුදුමයක් ඒක. ඇත්තටම එයා වෙනස් වෙලා නෙවෙයි. එයා වෙනස් වෙලා නෙවෙයි. ඔතන වෙනස් වෙලා තියෙන්නේ. අර මේ මගේ ඇතුලේ පිරිසුදු වීමට පිරිසුදු වීම හරහා ඒකට හම්බෙච්ච තෑග්ග තමයි අරක ඒකට හම්බෙන තෑග්ග ආ දැන් පේනවද නහි වේරාණි වේරාණි කිව්වේයි කියලා ඕ ඒක කොහොමදත් එහෙමයි අය මේකේ තව නිසාද මහත්තයා මට මට මේ මම මේ දවස්වල ගොඩාක් ගැඹුරින් අධ්‍යයනය කරන්නේ මෙතන නිසාද මහත්තයා මම කියන සංඥාවත් එක්කන් කියන්නේ මම කියන හැඟීමත් එක්කන් මම කියන එකේ කැමැත්තක් තියෙනවා නේද? මම කියන සංඥාවේ කැමැත්තක්. ඒක අපිට මොනවා මොන අරමුණක් එනකොටත් මොකක් හරි කැමැත්තකින් තියෙනවා නේද? ඒක ඇතුලේ මම කියන සංඥා. ඉතින් ඒකනේ. ඒකනේ පෙන්නේ යෝ චන්දරාගෝ ඒ චන්දරාගය තමයි අපි දුරු කරන්න ඕනේ. චන්දරාගය කියන්නේ මොකද්ද? ආස්වාදයේ තියෙන කැමැත්ත. කැමැත්ත. ආ. ඒ කියන්නේ ආස්වාදයේ සැපයි කියලා ගන්න එක තමයි ගත්ත තැනම අවිද්‍යාව ඉන්නේ. ඔන්න ඔතනින් තමයි චන්දරාගය යෙදෙන්නේ. ඔව් එතකොට නිසාන්ත මහත්තයා දැන් අර දැන් එතකොට මේ මම කියන එක ඇත්තට අපි මෙහෙම මේ සංඥාව බැරි සංඥාවකින් බැඳිලා තියෙන්නේ අර මගේ කැමැත්ත කියන එකටයි. ඒ මගේ කැම මම කියන කියන්නේ කැමැත්තක් එක්කම නේද? හ්ම්. ආස්වාදයේ තියෙන කැමැත්ත. ආස්වාදයේ කැමැත්ත. එතකොට අර සැප දුක කියන ඔක්කොම ආස්වාද. හ්ම්. ආස්වාදයේ සැපයි කියන චින්තනය කියන්නේම අවිද්‍යාවට. අවිද්‍යාව. ඔක තමයි පෙන්වන්නේ කාමතෝ කාමතෝ ජායති ලෝකෝ කාමතෝ ජායති බයං කාමතෝ විප්ප මුත්තස්ස නත්ති සෝකෝ කූතෝ බයං කියලා. තණ්හා ජායති සෝකෝ කියලා පෙන්වන්නේ තෝකමයි. ඔය කතන්දරීමයි පෙන්වන්නේ. තේරුණා? ඔය සිද්ධියමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඔව්. මම කියන එක්කෙනාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අර මම කියන එක්කෙනාගේ කැමැත්තට මේ වැඩ ටික වෙනවා නම් එතකොට කිසි අවුලක් නැහැ හැබැයි මේකේ වැඩේ කියන්නේ අර මම කියන එක්කෙනාගේ කැමැත්තට අනුව මේක වෙන්නේ නැහැ අර විපරිණාමය නිසා නේද කැමැත්තට වෙනවම කියලා ගත්තොත් නෙමෙයි වෙන්න ඕනේ ඒ කියන්නේ කැමැත්ත කියන එක ඇති වෙන්නේ අර අවිද්‍යාව නිසායි රාගිය ඡන්ද ඡන්ද රාගිය කියන්නේ ඔන්න ඔතනට අන්න එක ආස්වාදය විඳින්න තියෙන කැමැත්ත තමයි චන්දරාගය කියලා එන්නේ. එතකොට බලන්න ඒ චන්දරාගයේ යෙදෙන්න යෙදෙන ස්වභාවයක් තියෙනවා. ඒ චන්දර ඒ කියන්නේ ආස්වාදයේ සැපයි කියලා ගන්න තැනම තියෙන අවිද්‍යාවමයි. ඒක යෙදෙන නිසා තමයි එහෙම වෙන්නේ. ඒක දන්නේ නැති නිසා. අන්න ඒකයි. මෙයා මුලම තියෙන්නේ. ඒක මුලම තියෙන්නේ. අවිද්‍යාව කියලා වෙනම පවතින එකක් නෙවෙයි තියෙන්නේ මේ නොදන්නකමනේ. හ්ම්. දැනීමනේ. අන්න බවනේ. අවිද්‍යාව කියලා වෙන්නේ. හ්ම්. එතකොට නේද එතකොට ඒ අර කැමැත්තෙන් බැඳෙන එක ඒ විදිහට නොපවතින බව ඒ කියන්නේ විපරිණාමය නිසා ඒ විදිහට නොපවතින බව නොදැනීම නේද එතකොට අවිද්‍යාව වෙන්නේ මගේ කැමැත්තෙන් බැඳෙන මේ පංචස්කන්ධයට ඒක ප්‍රිය හෝ අප්‍රිය දෙකේම බැඳෙනවනේ කැමැත්තෙන්ම දැන් තරහයකටත් අපි මව කැමැත්තෙන් මේක බැඳින්නේ ඒකෙන් Taman රෝපිතී රාස්වාද ගන්න යන්නේ දැන් කවුරු හරි තරහකාරයට කැමැත්තෙන් කැමැත් බයිනේ ආස්වාදයටනේ කැමැත්තෙන්නේ මෙහෙමයි ඒ කැමැත්ත ඇති වෙන්නේ ඇයි මුලාවකට අහු වෙලා කියලා දන්නේ නැති බව නිසා. අන්න හරි අන්න හරි. ඔව්. අන්න ඒකයි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අවිද්‍යාව නිසා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒ කැමැත්ත ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. අන්න ඒකයි. ඒ අවිද්‍යාව කියන නිසා තමයි එතකොට ඒකේ කොහොමද අවිද්‍යාව කියන එක කියන්නේ නොදන්නාකමනේ නේද? ඔව් ඒ කියන්නේ අපි මේ රැවට් ඒ කියන්නේ නොදන්නාකම කියලා කියන්නේ මේ වෙන සිද්ධිය ගැන හරියට දන්නේ නැහැ අපි. මොකද්ද වෙන්නේ කියලා මෙතන. ඒ කියන්නේ අපි මේ අපි ඒ මේ කියන්නේ අපි රැවටීමකට අහු වෙලා ඉන්නවා කියලා අපි දන්නේ නැහැ. අන්නේ දන් නොදන්නා ගමයි අවිද්‍යාව. ඇත්තටම බලනකොට අපි මේ රැවටීමකට අහු වෙලා ඉන්නවා කියලා දන්නේ නැහැ. අපි ඒක ඇත්තයි කියලා යනවා. අන්න හරි. ඕ ඇත්තම හරි මොඩබුතුමා කියන්නේ පැහැදිලිවම අවබෝධ තේරෙනවා. එතන නිකාන්ත මහත්තයා අර අර රැවටීම කියන තැන විග්‍රහය කියන්නේ කොතනද හරියටම රැවටෙන්නේ ආන්න හරි අර මම කියන්නේ ගන්නවානේ නෑ මම කියන සංඥාවත් පැත්තක තියන්නකෝ දැන් අපිට මේ ලෝකය හම්බ වෙන ලෝකේ භෞතිකව තියනවා කියලා එක පැත්තකට අහු වෙනවා ඊට පස්සේ ඒ අහු වෙන භෞතික ලෝකේ තමයි හොඳ තියෙන්නේ නරක තියෙන්නේ සැප තියෙන්නේ දුක තියෙන්නේ ප්‍රිය තියෙන්නේ අප්‍රිය තියෙන්නේ මේ ඔක්කොම එහෙ තියෙන්නේ කියලා එහෙට ගැට ගහනවා එහෙට ගැට ගැහුවට පස්සේ නේද අපි ඒකත් එක්ක දුවන්නේ එළියට ඔව් ඔව් ඔව් එතකොට ඒ එලියට ගැතගහපු තැනම රැවටිලා නේද? ඒ නෙවෙයි තියෙන්නේ. වෙන්නේ. අන්න ඒ ඒ රැවටීම එළියේ එළියේ එළියේ කිසිම වස්තුවක කිසිම රූපයක සැපවත් දුකවත් නැති බව නොදන්නාකම තමයි එහෙ නෙමෙයි තියෙන්නේ මෙහෙන් මේක වැටෙන්නේ කියලා නොදන්නා. ඒ කියන්නේ සංකල්පී රාගයේ මෙතනට යෙදිලා කියලා දන්නේ නැතිකමම තමයි අවිද්‍යාව. ඒ ඒ නොදන්නාකම තමයි අවිද්‍යාව. ඒ කියන්නේ අපි ආ එතකොට ලෝකෙම වෙන්නේ මනසින් මෙතනින්ම නම් ලකුණු දෙන්නේ මෙතනින්ම නම් හොඳට කල්පනා කරලා බලන්න මෙතනින්ම නම් හැදෙන්නේ ලෝකය හිත හිත මේ මනසින්ම නම් මේ හිත තුලින්ම නම් ගොඩ නැගිනේ එතකොට රාගදේශ මොහේදින්නේ තෙතනින් නේද ඇලීම් එතනින් තේරෙනවා නේක සියුම්ව මේක එළිය ප්‍රශ්නයක් නේ මෙහෙම මේක වෙලනිත් කියලා ඕක නිසා තමයි ඇත්තම 100ට 1000ක් ඕක හරියටම හරි මම මේ දැන් දවස් ගානක් කියන්නේ සැරෙන් සැරේ මටම තේරෙන යකෝ මම්ම අදාගන්න මේ ලෝකයේ ඇතුලේ මම්ම හිරේලානේ මේ ඉන්නේ මොකද්ද කියලා මේ ඇත්තටම කියන්නේ මේ නිකන් කවුරුත් කියන නිසා නෙවෙයි මගේම අවබෝධය කියන්නේ මේ මේව අහලා තේරුම් අරගෙන ධර්මයේ හරහා අහලා තේරුම් අරගෙන බලනකොට තේරෙනවා මේ මමම හිරේලා ඉන්නේ මේ මගේ ඇතුලේ හිරේලා ඉන්නේ ගැන මේ හදාගන්න මේ සිතුවිලි ලෝකයේ ඇතුළේ හිර වෙලා ඉන්නේ කියලා. නමුත් ඒක එහෙම එහෙම එහෙම තේරුණාට අය අය පාර නැවත නැවත අර ප්‍රිය දේවල් වලට බැඳෙනවා අප්‍රිය දේවල් වලටත් යනවනේ. අන්න ඒකනේ වැඩේ අප්පා. නෑ හරිනේ. ඉතින් ඕක තමයි මග වැඩෙනකොට වෙන්නේ. ඉස්සල්ල තරම් යන්නේ නෑ. බංකුවේ රැවටෙනවා. හැබැයි වැඩි දුර යන්නේ නෑ. ආයි එක දැනෙනවා. ආයි එනවා. ඉතින් අර සත්‍ය ඥාන පහළ වුණා කියන්නේ ඔක්කොම වැඩ ඉවර නෑනේ. චුට්ටයිනි එතනින් එහාට ගමන පටන් ගත්ත විතරයි අනිත් පැත්තට යන්න. ඒ කියන්නේ කතරගම යන්න පටන් ගත්ත කොළඹ ඉඳලා බලනකොට හරියනවා ඒක නේද? දැන් මේක අර එකපාරම නෙවෙයි නේද? නෑනි. ඒකනේ ඒකනේ මේ ආර්ය ශ්‍රාංගික මාර්ගේ වැඩෙන්න ඕනේ නේ. ඒ වැඩේ ඉවර වෙන්න. ආයකයිනේ කල්පරාසයක් ගත වෙනවා නේද? ඉතින් ඉතින් ඒකනේ මගක් දුන්නේ. ඔන්න බලන්න. ඒ කියන්නේ සෝවාන් මාර්ග සෝවාන් සකදාගාමි මාර්ග සකදාගාමි අනාගාමි මාර්ග අනාගාමි අරියත් මාර්ග අරියත් ඔය තින් යනක කට්ටිය එතකොට බන්න අර දැන් මේක අනි දැන් වැඩේ දැනගත්තට පස්සේ මොකද වෙන්නේ අර වෙන්ද තරම් ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ ටික ටික ඒ කියන්නේ අර අර මං ඉදත් කිව්වේ ගේ ගෙයි තියෙන ලොකු කුණු ටික තමයි වැඩි වැඩියෙන් පේන්න ගන්න. ඒ ටික අතු ගහලා දානවා කොස්සෙන්. ඒ ටික අතු ගාලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? අන්න ටික කාලයක් යනකොට දැන් ගේ හැදි වෙලා නැහැ. ලොකු කුණු ඔක්කොම එන එනකොට අතු ගාලා දානවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඉස්සර දැන් වත්තේ තියෙනවා හුඹහක්. ওই හුඹහෙන් එනවා නයි. ඔබ මොකද කරේ? වත්ත වටීම දූදූ නයි ඇල්ලුවා. හරිද? ඔබ වත්ත වටීම දූදූ නයි ඇල්ලුවා. හරි වෙහෙසයිනේ. ඕක තමයි මුලින්ම වෙන සිද්ධිය. හරිනේ. ඔන්න දැන් වෙහෙසයි. ඔය තියෙන සිද්ධිය. ඒ කියන්නේ ලොකු කුණු කුණු ටික ඔබ ඉස්සලම අතු ගන්න ගත්තා. ඊට පස්සේ ඔබට මේක අතු ගාලා අතු ගාලා යනකොට දැන් ලොකු කුණු එන්නේ නැහැ. හරිද වැටෙන වැටෙන ටික ඔබ මේ කරනවා. ඔබ කරන වැඩේ අර නයි ටිකක් තර වගේ වත්තපටි දුව දුව අල්ලනකොට ඔබතුමාට ටික කාලයක් යනකොට තියෙනවා යකෝ හුඹහේ කටගාව හිටියනම් හුඹහේ කටින් නිමුන් ටික එළියට එන්නේ. කටගාව හිටියනම් අල්ල ගන්න පුළුවන්. දැන් ඔබ කටගාවට වෙලා ඉන්නවා. හරිනේ? අන්න දැන් ඔබ එතන ඉන්නවා. ඒ කියන්නේ ඔබ ඒගැන චන්ද චිත්ත වීරී විමන්සාගෙන කොයි මම කියන ඉරිදිපාද වූ හතරුට නැගට නැග කෙනෙට වෙන වැඩි තේරණද යන්න එයා විමර්ශණයෙන් ඉන්නවනි විමර්ශණයෙන් ඉන්නවාගෙන් දැඟ අයින්න හුභාගාව එන්න කොට මල්ල ගන්නවා එන්න කොට මල්ල ගන්නවා අන්න බලන්න දැ වෙහදත් තිනයි දැන් වේතනෑ අන්න දැක්කවි ගමන දැ නිරාමිස වෙන විදි මම පෙන්න්නේ නිරායාස නිරාය ඒකැන් මගේ තත්ත්වේ දැන් උදාහරණයක් මම දෙන්න කිව්වොත් දැන් මම වෙලා එක එක වෙලාවකට හොඹහයලා අර කට ළඟ ඉන්නවා. අය ඊට පස්සේ මොකද වෙන්නේ? අය සමහරට දන්නේ නැතුව අය පාර කොහත් වටේ දුවනවා. එහෙම එකක් වෙන්නේ. ඒක ඒක මුලදි වෙනවා. පැහැදිලිද? මුලදි වෙනවා. පැහැදිලිනේ. පුල් පැහැදිලි පැහැදිලි. යනෝ. ඒක කන්න එක දිගට අර හොඹා ළඟ ඉඳන් අල්ලන්නේ නැහැ. හ්ම් නෑ ඒකත් හරි. ඒක මුලදි වෙන්නේ නැහැ කොහොමත්. මොකද ඕකතිය පුරුදු වෙන්න බෑ භාවිතා බහුලි කතා කියලා කිව්වේ ඒකනේ ආශේවිතාය භාවිතා බහුලි කතාය නේ මේක පුරුදු කරන්න පුරුදු කරන්න මොකද වෙන්නේ ඔබ මේකට පුරුදු වෙනවා එතකොට හිත ඒ කියන්නේ සබාදහම ආ සබාදහම මනස ප්‍රතිබිම්බේ ඒ විදිහට ගොඩ නැගෙනවා නේද ගොඩ නැගෙන පටන් ගන්නවා ඒ කියන්නේ ඔබ ඔබ නිතරම අතු ගාලා තියනවා නම් ගේ කුණු වැටෙන වැටෙන ටික අතු ගෑවෙනකොට කුණු හිටින්නේ නැහැ එතකොට කොස්සෙන් කරන්න ඕන වැඩ ටික ඉවර වෙනවා දැන් මොකද තියෙන්නේ ඊගාට වැකියුම් ක්ලීනර් එකක් දාලා අර කොස්සට අහුවෙච්ච නැති කුණු ටික තමයි දැන් ඊගාවට තියෙන්නේ. ඔව්. අන්න වැකියුම් ක්ලීනර් එකක් දාලා ඉතුරු ටික ගන්නවා. ඔව්. පැහැදිලි ඔබතුමා කියනවා හොඳටම පැහැදිලි. එතකොට එතන මේ අර මේ හොබා ළඟ ඉඳන් මේ එන ණය අල්ල ගන්නවා කියන තැන තියෙන්නේ. ඒ කියන්නේ අපේ මනස ඇතුලේ පංචස්කන්ධයක් උපදිනකොට කරන්න ඕන වැඩන්න ඕනේ තියෙන්නේ දකින්න ඕන විදිහනේ තියෙන්නේ ඒක දකින් ඒ අල්ලගන්නවා කියන කොටසදී අපි දකින්න ඕන අවිද්‍යාව නිසා මේ මේ මනස ඇතුළේම ගොඩ නැගෙන එක බාහිරට පනවනවා කියන එක අවි දකින්න එකද අරක මුලින්ම අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න එක ඔව් ඒක තමයි එන්නේ ඒ කියන්නේ ඔබතුමා දැන් මේක හැදෙන ක්‍රමේ දැනගත්තට පස්සේ ඔබතුමා දකිනවා නේද? දැන් මේ කොහේ මොකක් වුණත් ඇහැ ඇහැ ගැටුණත්, රූප ගැටුණත්, කන ගැටුණත්, මොකක් ගැටුණත් මේ ලෝකයේ ගොඩනැගෙන ඇතුලෙන් කියලා දැක්කහම ඔබ දකිනවා නේද පංච පටිසමුප්පන්න උපදිච්ච ධර්මයක් ඉපදෙන විදිය. ඒක දකිනකොට ඔබතුමා ඒක තුල ඉන්නවද? ඔබ ඉන්නේ අවබෝධය තුලද? ආන්න බලන්න. එතකොට ඔබ ඉන්න ඔබ එතකොට එතකොට මම අර ඔක්කොම අර කරන්න අර දැන් ඔබ හුඹහ ගාවි ඔබයි කට ගාවි ඉන්නේ දැන් මේ. හරිද? ඒ කියන්නේ අන්න විමර්ශනේ. ඒ කියන්නේ ඔබ ගැටින්නේ යනකොට අන්න ලොකු කුණක්. ඒ කියන්නේ ඔක මුලින් පුරුදු වෙන්න ඉබේ. කොහොම ලොකුම් පුරුදුවෙන්නේ අර ලොකු කුණු වැටනව දකිනවගේ ඔබතුමාට එක පාර ගැටෙන ඇලෙන දේවල් එනකොටම ඔබතුමා ටක් ගාලා බලනවා මේක උනේ කොහොමද? එහෙ ප්‍රශ්නයක් නෙවෙයි මෙහෙ නෙවෙයි උනේ. අන්න දැක්කා. අන්න දැක්ක දැක්කද? ඉස්සර ඔහොමනේ ඔබ වටේ ගිහිල්ලා පස්සේ යනකොට අහුවෙන්නේ යකෝ මේ වත් මේ මේ වත්ත වටේම දූදුවම නයි අල්ලන්න ඕනේ මූ ඉන්නේ හුඹහෙන්නේ. හුඹහ ගාවට එලා හිටියනම් හරිනේ කියලා. හරිද? ඒ වගේ දැන් අතෙන්දී ඔබතුමා දකිනවා මේ කොහොමද මේ ආ මේක දැන් අරයා මොනවා කිව්වත් ඔන්න ඔහමයි ගන්න. දැන් අරින් දැන් ඇලෙන එකක් හරි ගැටෙන එකක් හරි රැවටෙන එකක් හරි ওই දිහට නින්නේ අපිට ලෝකේ. ඔය තුනින් එකක් ඉන්නවා. එතකොට ඔය කොයි බාහිරින්ම තමයි මේක වැඩේ කතාවට එන්නේ. අන්න හරි. එතකොට මොකක් වුණත් සිතුවිල්ලක් ඇදිලා ආවත් ගෙද දැන් අදවල් ඉස්කෝලේ වෙච්ච දෙයක් ගැන පස්සේ මතක් කරනවා. ඒ මතක් කරනකොට බලන්න දැන් ඒ ඒ ඒ ඒ ආයතන එකක්වත් මේ වෙලාවේ නැහැ සකස් වෙන්නේ. කවුරු හරි කියූපු එකක් නම් කනට ඇවිල්ලා වදින්නේ නැහැ දැන් ඒක මේ මොහොතේ. දැන් මේ මොකද කරන්නේ? ඇතුළෙම තිබිච්ච කුණු ගොඩක් නේද ඔබතුමා ඇදලා ගන්න ආයිසරයක්. ඇතුළේ කුණු ගොඩක් අන්නවල් නොදැක්කද? ඔබතුමා අන්නෝක දකින්න. ඒ සිද්ධිය සිද්ධ වෙලත් ඉවරයි. දැන් මේ ඉන්නේ මේක ඇතුළෙන් මේක ඇදිලා ඉන නිසා නේද මං අහුවෙන්නේ මෙතන. අන්න මේ ධර්මතාවය දකින්න මනංච පටිච්ච ධම්මේට උපජිති මනෝ විඥාන. කොහොමද වෙන්නේ? තිංගන් සංගති පස්සේ මේ සලායතන හටගෙන නේද දැන් මේ වෙලාවේ? ආ සලායතන හටගෙන. ආ සලායතන හටගෙන යන ගමන දකින්නකොට ඔබතුමා නිවිලා. ඔබතුමා ඉන්නේ එතන නෙමෙයි. ඔබතුමා සලායතන තුල නැහැ. ඔබතුමා ඉන්නේ අවබෝධය තුල. ඔබතුමා ඒ ඒ ගොඩ නැගෙන පංච උපාදානස්කන්ධය තුල නැහැ ඔබතුමා. ඒ මොහොතට ඔබතුමා ඒක දකින්නකොට ඔබ එතන නැහැ. ඔබ බලන්න ඔබ ඒ දැන් සලායතන හටගන්න නම් නාම රූප සකස් වෙන්න ඕනේ. මොකද්ද මූල මූල ධාතුව? අවිද්‍යාව. එතකොට බලන්න ඔබ අවිද්‍යාව තුලක් නැහැ වෙලාවේ. ඔබ ඉන්නේ විද්‍යාව තුල. ඔබ දන්නා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා ක්‍රමේ. තේරුණාද? ඔය අවබෝධය තුළ ඉඳගෙන ඊට පස්සේ වැඩ කටයුතු කරන්න ඕන ඒක තමයි ක්‍රියා ඒක තමයි ක්‍රියාසිත පරිහරණය කරනවා කිව්වේ ආ ওই තියෙන ක්‍රියාසිත පරිහරණය දැන් ওই සිත්නේ හටගන්නේ ওই සිතේ ඔබතුමා අයිතිකාරයා වෙලා හිටපින් අයින් වුණා නේද මේක දැන් ඔබ නෙමෙයිනේ කරන්නේ වෙන සිද්ධිය දකින්න ඔබ ක්‍රියාවලියට වෙන්න ඉඩ දීලා ඔබතුමා ඒක දිහා ඒක ඒක දකින්නවා එච්චරයි ඔබ ඒක ඔබකට ඒක ඇලෙන්නෙත් නෑ ඔබ ඒකට ගැටෙන්නෙත් නෑ ඔබට ඒක රැවටෙන්නෙත් නෑ වෙන සිද්ධිය ඔබට නතර කරන්නත් බෑ ඒක ඒ විදිහට සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය දිගටම යනවා. මෙච්චර කාලයක් ඒක ඔබනේ කරේ. දැන් ඔබනේ මේ කරන්නේ. ඔබ ඒක ඔබ එතනින් අයින් වෙච්ච තැනම බලන්න ඔබ පංච උපාදානස්කන්ධය තුල නැහැ. අන්න පංච උපාදානස්කන්ධය මම මගේ මගේ ආත්මය කියන තැනින් ඔබ අයින් වෙලා ඉන්නේ. තේරුණා? අන්න එතනින් මිදිලා ඔබ. ඒ කියන්නේ ඔබ දකින්නේ මොකද? පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම දකින්නේ. අනිච්ච දුක්ඛ අනාත්ම. ඒක වචනින් කියන්න දෙයක් නැහැ. ඔය අවබෝධය තුල එන්නේ ඒක. ඒක හිතේ තියෙන දෙයක් නෙවෙයි. තේරුණාද? එතකොට ඔහොම ටික දවසක් යනකොට ඔබ නිවෙනවා. ඔබ නිවෙනවා. ඔබ ඔබ ටික ටික ටික ටික ටික මේ ඇලෙන ඇලෙන ඇලෙන ඔබ දකිනවා ඇතුලෙන්ම හැදෙන එක තමයි මෙච්චර කාලයක් ගැටිලා තියෙන්නේ. දැනුත් වෙන්නේ ඒකමයි. තවත් මේක තේරුම් තව තේරුම් නැත්නම් ඒත් වෙන්නේ ඕකමයි. වෙන මොකුත් වෙන්නේ. ওই සිද්ධියමයි වෙන්නේ. ඕකම දකිනකොට ඔබ දකින්නේ ඔබවම නේද? ඔබේ මනස කියන්නේ ඔබවමයි ඔබ දකින්නේ. අරිය පරිශ්‍රණයේ නේද වෙන්නේ එතකොට? අනිත් පැත්තට. පැහැදිලියම් එතකොට බාහිර අදාලත්වයන් නැහැ අර මනස ඇතුළේ කතාවම තමයි ඒතර දකින්නේ ආන්න හරි කන්නාඩි වෙන කවුරුත් දකින්නේ නැහැ මම කියන එක්කින බැරිවිලා යනවා මේ මේකේ ස්වභාවික ක්‍රියාවලිය දකින්නකොට අන්න හරි ඒ කියන්නේ කන්නාඩි හැම ඇතුළට හැරිලා තියෙනවා කන්නාඩි හැම ඇතුළට ඔබට ඇඟිල්ලක් දික් කරන්න කෙනෙක් නැති වෙනවා කිසි කෙනෙක්ව ඔබට ඒ කියන්නේ ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙනවා කිසි කෙනෙක්ට ඒ කියන්නේ ඔබ දකින්න ඔබ ඔබ ඔබ ඔබමයි දකින්නේ ඕක ඇතුළේ ඉන්න ජරා සතාවමයි ඔබට පේන්න ගන්නේ. ඇලිලා යන ජරා සතා, ගැටිලා යන ජරා සතා, රැවටෙන සතා ඔක්කොම ටික ඔබ දකිනවා. ඕක ඇතුළේ ඉන්න සතාව හරියටම. ඕක සම්පූර්ණ නැත්තේ කියන්නේ අර සමහරට බාහිර ඒව මොනතරම් ඇලීමක් ගැටීමක් ඒ කියන්නේ දැන් කලින් දැන් මුලින් ඇලිච්ච ඒවා ගැටිච්ච ඒවා මේ මනසේ අවබෝධය ආවහම ඒ වගේ ඇලීමක් ගැටීමක් ඒ වගේ කොහෙවත් නැහැ. කොහෙවත් ඉතුරේ නෑ මනසින් නැති වෙච්ච ගම. අන්න හරි. අන්න ඒක තමයි. ඒකද එතකොට මොකද වෙන්නේ? අන්නර සද්ධා වීරි සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියෝ පිහිටලා ඉන්ද්‍රියෝ ඉන්ද්‍රියෝ බල ධර්ම හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට බලන්න ටික කාලයක් ගියාම ඔබට පේනවා ඉස්සර නම් අර වගේ එකකට මෙහෙම ඇලුනා. මේ වගේ වලට මෙහෙම ගැටුණා. අරවත් පස්සේ මෙහෙම ගියා. දැන් එකක්වත් නැහැ. ඒ ඒකක්වත් නැහැ කියලා කියන්නේ මොකද්ද? ඒවා ඒ ප්‍රමාණයෙන් අතහැරිලා. ඔබ අතහැරියද? අතහැරීනේ අතහැරිලා. කොහොමද අතහැරුණේ? අන්න බලන්න ඒක වෙච්ච සිද්ධියක් දකින්න කොහොමද කියලා. උනේ කොහොමද? අන්න අර සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියෝ ඉන්ද්‍රිය බලතරම වල ක්‍රියාකාරීත්වය ඔබ දකිනවා. ඒක උනේ කොහොමද කියලා. ඒ ප්‍රත්‍යවික්ෂා ඥානය වැටෙනවා ඔබට. ඒ ප්‍රත්‍යවික්ෂා ඥාන වලින් ඔබටම තීරුම් ගන්න පුළුවන් මේක වෙන්නේ කොහොමද? ඉස්සර නම් මේ වගේ දේවල් වලට මෙහෙම වුණා. දැන් මේ ප්‍රමාණයෙන් ඒක අඩු වෙලා තියෙනවා. ආ තව මේ විදිහට තව මේක අඩු වෙන්න ඕනේ. ආ මේකමයි කරන්න ඕනේ. ඔන්න ප්‍රත්‍යක්ෂා ඥාන ওই විදිහට ඔබට වැඩෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඔබටම ඔබව ගයිඩ් වෙනවා. අයි කා අයි ඇත්තට මෙහෙමම තමයි වෙන්නේ. ඒමම <laughs> තමයි වෙන්නේ. මට පැහැදිලිවම හොඳටම තේරෙනවා ඔබතුමා කියනවා. එතකොට අර ප්‍රත්‍යක්ෂා ඥාන පිළිබඳව අවබෝධයක් නම් හොඳයි නේද අපිට මේ දකින්න දැන් වෙනස් වීම ඒක තමයි ඔබ ඔබතුමාටම පේනවා නේද ඉස්සර නම් මේ වගේ එකක් වුණාම මෙහෙමයි ඒක වුණා නම් දැන් මොකද වෙන්නේ සංසාරයට යන්න මේ විදිහට කර්ම රැස් වෙනවා ඔන්න දැන් ඔබතුමාට පේනවා මේ ගමන ආ තව මේ වගේ අඩුපාඩු තියෙනවා. ආ එහෙනම් ඒ ටිකත් මේ විදිහට නිවැරදි වෙන්න ඕනේ. අන්න ඔබතුමා ගෙවිච්ච කෙලස් ටිකක් දකිනවා, ගෙවන්න තියෙන කෙලස් ටිකක් දකිනවා. ওই ඥාන දෙකක් ওই දෙක. හරිද? මාර්ග ඥානිය වැඩෙනවා. මේකමයි ක්‍රමේ. මේකමයි කරන්න තියෙන්නේ. අන්න මාර්ගයේ හොඳට පේනවා පැහැදිලි. හරි මේ විදිහට ඔබතුමා ඒ කියන්නේ ඵලයේ අත්විඳින ඥානය පහළ වෙනවා ඔබතුමාට. ඒ කියන්නේ මේ මේ මොහොතට ඒ නිවන අත්විඳින ඥානය පහළ වෙනවා. මේ මේ මේ මේ නිවි නිවි නිවි නිවි යන මානසික නිවෙන මේ මේ සංසිද්ධිය ඔබතුමා හොඳට ඔබතුමාට දැනෙන්න ගන්නවා අතුලාන්තේ. ඒ දැනෙනකොට ඔබතුමාගේ අතුලාන්තේ සිද්ධ වෙලා තියෙන විපර්යාස ටිකත් ඔබතුමාටම තියෙනවා. ආයි කාටක්වත් තේින්නේ නැහැ. ඔබතුමාටමයි තේින්නේ. ওই තියෙන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන වැඩි නැහැටි. ඉතික ඔබතුමාට හොඳර තියෙන මෙහම ගියොත් මේ ගමනි දැන් පඩි කිය නැගල තියෙනද කියක් තව නගින්න තියෙනවාද මේ ඔක්කොම ඔබතුමාට පේන පහැදිලි චිත්‍රයක් වගේ ඔය ගමන යන්න ඉතින් ඒක ඒවිදියට යන්න ඕන ගමන කන්නේ එකයි ඒව නිකම් වචන නෙමේ ඒවා පොත්තොලත් නෙමේ තියෙන්නේ ඒක තම තමන්ටම දැනෙන්නේ දේව ඉස්සර නම් මට මේ වගේ දේවල් වුණාම මොකද්ද වුනේ ඔබතුමා බලනවා දැන් ඒ වගේ දෙයක් වෙනකොට එහෙම වෙන්නේ නැහැ නේ එතකොට හරිනේ නං ඔන්න බලන්න හැටි ඒනම් මේ ගමන හරි අන්න දැන් ඔබතුමාට මේ එනවා එක එක තේරුණාද මේ එනවා එක එක එක ආනේ ඒ කියන්නේ මාර්ගය පැහැදිලිව පේනවා ගෙවිච්ච කෙලෙස් පේනවා ගෙවන්න තියෙන කෙලෙස් පේනවා මේ විදිහට ඔබතුමාට මේ හරියටම මේ ටික සත්සුදක්සේ දැනෙන්න පටන් ගන්නවා හරියටම තේරුණාද ආන්නේ වගේ ඉතින් අනේ ඔබතුමා කියපු ටික පැහැදිලිව මට තේරුණා කියන්නේ මම ඇතේ ඒක සම්පූර්ණයෙන්ම මම ටිකක් මේ කලබල වෙලා වගේ හිටියේ කලබල වෙලා කියන්නේ මට ටිකක් තියෙන තිබ්බ ප්‍රශ්නයක් තමයි අර දැන් අර විදිහේ පුව අර වගේ මිදුනට කියන්නේ පංචස්කන්ධ වලින් මිදිලා ඒ නිදහස සෝයේ තිබ්බට අර නැවත නැවත ආය ආයේ සමහර ඒ වගේ ගැලිලා ගැටිලා යනවා ඇලිලා ගැටිලා යනවා ඒක ප්‍රශ්නයක් හැටියට තිබ්බේ කියන්නේ නෑ ඒක ඒක ඒක ප්‍රශ්නයක් නෙමෙයි මොකද දැන් අපි කේතලි ලිපේ තිබ්බ හැටියෙම තේ වතුර උණු වෙන්නේ නෑනේ තේ හද නේ ඒකට කාලයක් යන ආයේ කාලි දෙන්න ඕනේ අනිත් එකේ අර කොහොමටත් ඒකට Tamanට ඒකේ ප්‍රමා කාලය තීරණය කරන්න බෑ අවබෝධ වෙන මට්ටමේ තමයි වෙන්නේ අන්න හරි අන්න හරි ඒ කියන්නේ මුලදිම ඇත්තටම දැන් මේ සත්‍ය ඥාන පහළ වෙලා ආපස්සට ගමන හැදුනා කියන්නේ පටිසෝත මාර්ගය හැදු හැරුණා කියන්නේ එතෙන්දී වෙලා තින්නේ එක සංසිද්ධියක් විතරයි. ඒ ප්‍රමාණයට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. ඒ ප්‍රමාණයට ඒ ඥාන පහ පිහිටලා තියෙනවා. නමුත් දැන් පැහැදිලි ගමන. යන්න ඕන විදිහ දන්නවා. අන්න යන විදිහ තමයි අර එයා යන්නේ ගමන ඊට පස්සේ. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන තැන. ඒ කියන්නේ සම්මා දිට්ඨියට ආපු දැනදී අනිත් ඔක්කොම පිරීලා නැහැනේ. අන්න ඒකනේ දැන් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරෙන්න එපේ. නේද? වැඩෙන්න එපේ. එහෙනම් මේක වැඩෙන්න නම් ඒක මගේ යන්න එපේ. ওই විදිහට බල බල දැක දැක නේ. ඇතුළාන්තේ නිවි නිවි. ආ ඒක එකපාර වෙන්නේ නැහැ. ඒක ඒකට කාලයක් යනවා. මුලදි රැවටෙනවා ටික ටික ටික ටික. හැබැයි ඒ රැවටුණාට ආයිත් හරි පාරට එනවා. ආයිත් ඇදලා ගන්නවා. ආයිත් යනවා. ආයි එනවා. ආයි යනවා. ආයි එනවා. ඔහොම ඔහොම ගිහිල්ලා ටික කාලයක් යනකොට අන්න අර යන එළියට දුවන දිවිල්ල නතර වෙනවා. ඇදිලා යන දිවිල්ල නතර වෙනවා. අඩු වෙන්න ගන්නවා. එයාට හොඳට තේරෙනවා. ඒක තමන්ටම තේරෙනවා. ඒ තේරෙනකොට ඔව් දැන්ට තේරෙනවා. අන්න හරි. එතකොට හරි හරි පුදුම ඒ ඒ ප්‍රමාණයෙන් තමන් අත්විඳිනවා ඒ ස්වභාවය. ඒ ස්වභාවය තමන් ඒ ඒ ප්‍රමාණයෙන් අත්විඳිනවා. ඒ ඒ කෙනා. අන්න ඒකයි වෙන්නේ. මගේ මගේ ඇත්තට දැන් අවංකවම කියනවනම් මගේ ස්වභාවය තමයි දැන් අර දැන් කලින් කලින් අපි යමක් ගත්තාම ඒක තරහ හරි වේවා ආත්‍රේ හරි අප්‍රේ හරි වේවා රාග හරි දේශ හරි වේවා ඒක අර අකණ්ඩව අල්ලාගෙන ඒක මතම යපෙන නහිනවනේ අල්ලගෙන ආන් ඒ ස්වභාවය නන්නේ දැන් මේක මේ ටග්ගාලා ටිකක් හිට මෙහෙට වෙනකොටම දන්නවා මේක වැඩේ මට ඕන විදිහට පවතින්නේ නැහැ කියන එක අවබෝධය නිසා අර අල්ලගෙන කියන්නේ අර නැහින්නේ නැහින එක නම් ගොඩක් නැහැ දැන් සම්පූර්ණයෙන්ම නැති මට්ටමට ඇවිල්ලා. හැබැයි ඊයේ වෙලාවේ ඒවට ආස හිතෙනවා ඒවට ඇලෙනවා සමහර වර්ග ගැටෙනවා නේ එහෙම ගැටීම නම් ගොඩක් මඩුයි. නමුත් ඒවත් තියෙනවා ඇතුළේ. හ්ම්. හොඳයි හොඳයි ඒ ඒක තමයි ඒ විදිහට දැක දැක යනකොට Tamanට Tamanටම තේරෙනවා මේ කතන්දරේ කාටක්වත් තේරෙන්නේ Tamanටම තමයි තේරෙන්නේ වෙන කිසි Tamanටම තමයි තේරෙන්නේ එතකොට බලන්න අර මනස නිවෙන කතන්දරේ තමයි වෙන්නේ මනස නිවෙනකොට මොකද වෙන්නේ ආයතන දුවන ගතිය නැති වෙනවා ටික කාලයක් කොහොම යනකොට අන්න ආයතන විවේක ගන්න පටන් ගන්නවා ඒ කියන්නේ විවේක නිසිත කියන දැනට එනවා ආයතන වෙන්ද වගේ දුවන්නේ ඒ කියන්නේ වෙන්ද වගේ දුවන්නේ කියන්නේ මොකද අන්න බලන්න සතිය පිහිටනවා සමාධිය වැඩෙනවා. මේ ඇස් ඇරගෙන මේ කන් ඇරගෙන. ආන්න බලන්න විවේක නිස්සිත විරාග නිස්සිත ඔය තියෙන්නේ ඕවා නිකං වචන නෙමෙයි නිරෝධ නිස්සිත ඔය නිකං වචන නෙමෙයි ඕවා එකක්වත් ඕවා වෙන දේවල් ඇත්ත වශයෙන්ම ඇතුළාන්තයේ සිද්ධ වෙන කතන්දරේ පරිවර්තන ටික ජීවිතේ පළවෙනි දරේට ඇහැට නිවාඩු දෙනවා කනට නිවාඩු දෙනවා විවේක දෙනවා ඔබතුමා ඔබතුමා දෙනව නෙවෙයි ඒවා විවේක ගන්න පටන් ගන්නවා තේරුණාද ඒක ඒක සංසිද්ධි ටික වෙනවා ඒවා හරි ආශ්චර්යයක් ඉතින් ඒනකොට ඒවා ඉතින් අත්දින්දින් අත්දගෙමින් යන්න පුළුවන් ගමනක් මේක ඒක ඒක ඔය මගේ යන ඔක්කොටම වෙන දෙයක් එක්කෙනෙක්ට වෙන විශේෂ දෙයක් නෙමෙයි ඒක හැමෝටම වෙන දෙයක් ඔය මග හරියට වැඩෙනවා නම් ඔය මගේදී ඒ ටික වෙනවා හරියට ඒ ඔය ඔය ඔය මොකක්ද කියන්නේ විවේක විවේක ඕ ඔව ඒකතයි විවේක නිසිද කියල කියන්නේ දැන් ඉස්සර හැ මේක අතෝරක් නැතු දිව්වනේ ආයතන හය ඒව විවේක ගන්න පටන් ගන්නවා ඇයි ඒවට වැඩ නැති වෙනවා <laughs> ඒක මේ නිසා තමත් ඒ කොටස මොකක්ද මට තව ටිකක් ඒක හිමීට අධ්‍යයනය කරන්න කියන්නේ මෙතනින් අර වෙන් වෙනවා කොටසකින් අර විවේක ඒ කියන්නේ මෙහෙමයි දැන් මනස මනස පිරිසිදු වෙන්න පිරිසිදු වෙන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ආයතන හයට ඕන විදිහට අරන් දුවන්න බැරි වෙනවා. අර කැළඹෙන්නේ නැහැ දැන්. විල කැළඹෙන්නේ. වෙනස්. විල කලින් තිබ්බේ විල වෙනස් වෙන ටිකක් නොයි ওই කාරණා තුන අතුන් කී කීපේ. කියන අර කලින් තිබ්බ විලම වෙනස් වෙන ස්වභාවයක්. නිශ්චල වෙන ස්වභාවයක්. අකලම ස්වභාවයක්. අන්න හරි. දැන් නිශ්චල වෙන්න පටන් ගන්නවා. නිශ්චල වෙනකොට මොකද වෙන්නේ? අර ආයතන අරන් දුවන බල්ටි ගහපු ගහිල්ල නවත්තනවා. නැවතෙන්න ගන්නවා. ටික ටික ටික. ඒ නැවතෙනකොට බලන්න අන්න ඒ නැවතෙනවා කියන්නේ මොකද්ද ටික ටික විවේක ගන්නවා නේද ඒවා. <laughs> ආයතන ටික අන්න විවේක ගන්නවා අන්න විවේක ගන්නකොට මොකද වෙන්නේ විරාග විරාග විරාග විනිශ්චිත වෙනවනේ. ඒ කියන්නේ බලන්න එතකොට රාග රාගයේ ඒ ඇරිලා යන ස්වභාවය අඩු වෙනවනේ එන්නේ එන්නේ එන්නේ ඒකනේ වෙන්නේ ආන්න බලන්න නිරෝධයක නිරෝධයකට පිහිටන්න පටන් ගන්නවා එතකොට ආන්න බලන්න මේ විදිහට මේ මාර්ගය වැඩිලා යන අවසානයේදී හරියටම ආන්න ඒක තමයි වෙලා තියෙන්නේ වර්ගී පූර්ණේ ඔය කාරණා ටික තියෙන්නේ නිසන්ත මහත්තයා මේ කොහෙද මේ මේ කියන්නේ මේ ඕක නෑ මතකද නැත්තම් නෑ ඕක ඉතින් ධර්ම සත්‍ය ප්‍රතිපාසික ධර්ම වලේවද ඔය වෙති බෝධි ධර්ම වැඩෙනකොට වෙන සිද්ධියක් තියෙන ඕක හැම තැනකම වෙන්නෙත් ඕක තමයි ඔබ දැන්නි වෙන ප්‍රමා ඕ දැන්නි වෙන ප්‍රමාණයට දැන් ඇහැ විවේක ගන්නවා දැන් කන විවේක ගන්නවා ඕක හැම තැනම තියෙන්නේ ඕකම තමයි පෙන්වේ මේ ඒතන් සන්තන් ඒතන් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ කියලා ඔය තියෙනෙත් ඒකමයි. සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා වෙන්නේ. ඔය කියන්නේත් උකමයි. <laughs> ඔය ඔක්කොම එකම තැන් ටිකක් කියන්නේ. ධර්මස්කන්ධයක يعني කොච්චර ත්‍රිපිටකේ මොන සූත්‍ර තිබ්බත් මේ එකම කතාව විවිධ විවිධ ක්‍රමවලට තමයි ඔය කියලා තියෙන්නේ. මුලින් ගිනි ගන්නවා ඊට පස්සේ නෙමෙයි ඔය දෙකේ වෙන්නේ. අන්න හරි. මනස ගිනි ගනිමින් ඉඳලා මනස ගිනි ගන්න මනස ගිනි ගන්න ස්වභාවය විඥානයත් එක්ක යන සංසාර ගමන. මනස නිවෙන ප්‍රමාණය මනසේ නිවීම කියන්නේ නිවන. අන්න සංසාර ගමන නතර වෙන ස්වභාවය. නවතින ප්‍රඥාවත් එක්ක නිවීම නිවීමක් තේරුණා විඥානයත් එක්ක ගිනි ගැනීම ප්‍රඥාවත් එක්ක නිවීම නිවීමක් ආන්න දැක්කද ඒක තමයි ගමන හොඳයි හොඳයි හොඳයි හොඳයි මම හිතනවා අදට ඔබතුමාට ওই ටික හොඳට ප්‍රමාණවත් වේ ආයි කතා කරන්න ඕන වෙලාවක මේ ඔබතුමාත් මම ඇඩ් කරන්නම් තව ගෲප් එකක් තියෙනවා ඒකට ඇඩ් කරලා ඔබතුමාවත් එතනට එකතු කරලා මේ එතන කට්ටියක් ඉන්නවා මේ වගේම ගමනට හොඳට ආපු කට්ටියක් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරගෙන යන්න. මම එකතු කරලා දෙන්නම් ඔබතුමාව එතනට. ආයි ලොකු දෙයක් මොකද මට ඇත්තටම මේ මේ සාකච්ඡා කරන්න එහෙම කතා කරන්නත් එහෙම ගොඩක් නෑ එක්කෙනෙක් එක්කන් විතරයි සාකච්ඡා කරන්නේ. ආ. මේ සාකච්ඡා කරාට පස්සේ ඇත්තටම ලොකු වෙනසක් දැනෙනවා මේ අඩු වසයෙන් අඩු වසයෙන් සාකච්ඡා වර පැය ගානක් හරි සාකච්ඡාව නිසා හටගන්න අර වෙනස්වීම අවබෝධය අඩු වසයෙන් තියෙන මං කියන්නේ කියන්නේ ඊට පස්සේ සමහරට මේව යනවා නමුත් ඒ සාකච්ඡා කරන එක තුල ලොකු වෙනසක් වෙලා අවබෝධයක් එනවා පැහැදිලිව මේක මට තේරෙනවා හොඳයි හොඳයි හොඳයි හොඳයි එහෙමනම් අය අවස්ථාවක් ආවොත් කොල්ලයක් දෙන්න අපි බලමු ඉතින් එහා කතා ඔය ටික ඔය ටික හොඳට පෙල්ලලා පෙල්ලලා පෙල්ලලා බලන්න ඔව් මම එකට මේව කරන්නම් ඔබතුමා හොඳයි හොඳයි හරි හොඳම හින්දා නිසා මම අත් හොඳමයි එහෙනම් තෙරුවන් සරණයි හොඳයි තෙරුවන් සරණයි